ගමු. අද මම හිතන්නේ නිවාඩු දවස් පටන් ගන්න හින්දා මේ නිවාඩු පටන් ගන්න හින්දා ඊස්ටර් වල කට්ටිය අඩුයි වගේ පේන්නේ. කොහොම නමුත් අපි ආරම්භයක් ගන්නවා. හැම දිනකටම තෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා දවසේ 2018 මාර්තු මාසයේ 29 වෙනි බ්‍රහස්පතින්දා අපි එකතු වෙන්නේ අභිධර්ම දේශනා මාලාවේ තවත් දේශනයකට.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 සිව් පිරිසිඹි ආපත් මහා ඥාන ධර්මයන්ගෙන් උත්තරීතර භාවයටපත් වුණා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සංසාරයේ හේතුඵල ධර්මයන්ට යටත්ව ඇතිවීම නැතිවීමට යටත්ව උප්පත්තිය ව්‍යාධි ජරා මරණ ආදී ශෝක පරිදේවයන්ගෙන් දුක් විඳින්නා වූ අනන්ත සත්ව සමූහයා කෙරෙහි පිටුවා ගත්තා වූ මහා කරුණා ඥානී සමන්නාගතව ලෝකයාට පිහිටවීමට ලෝකයේ පහළ වී වදාලා වූ මහා කරුණික තථාගත සර්වජ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම සිටින් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරය වේවා ඒ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේගේ විසිතුරු වූ ප්‍රඥාවෙන් අවබෝධය කොට ගත්තා වූ දැකවදාලා වූ ඒ උතුම් වූ ධර්මස්කන්ධයට නිර්වාණ ධාතුවට මාර්ගඵල ධර්මයන්ට දේශනා කොට වදාලා වූ අනන්ත අපරිමහාන ගුණ ඇත්තා වූ ඒ ධර්මස්කන්ධයට මම සිරසින් වැඳ නමස්කාර කරනමාගේ නමස්කාරේ වේවා ඒ ධර්මයේ පිහිටා මනාවට ධර්ම මාර්ගයේ ගමන් කොට කෙලෙසුන් නිවාපන නිර්වාණ ධාතුවට වැඩම කොට වදාලා වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයේ පිහිටියා වූ ශ්‍රාවක ස්ථානයේ පිහිටියා වූ ඒ අෂ්ටාරි පුජල මහා සංඝ රත්නයටම නමස්කාර කරනවාගේ නමස්කාරයේ වේවා ඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ආනුභාව බලයෙන් ධර්ම රත්නයේ ආනුභාව බලයෙන් සංඝ රත්නයේ ආනුභාව බලයෙන් ඒ අනත් ගුණයක ත්‍රිවිධාංශයේ කෙටිවිලාකට හෝ සිතින් සිහිපත් කොට මානසිකාර්ය වශයෙන් පත්වාගෙන ඇති කරගත්තා වූ කුසල චේතනාවන්ගේ ආනුභව බලයෙන් මේ පින්වත් අසාගන සිටින්නා වූ සියලුම දෙනා මේ මොහොත දක්වාම පුදුවාගත්තා වූ මහානුභාව සම්පන්න විසිතු පින්කම් වල ආනුසංස වශයෙන් ඒ ආනුභව බලයෙන් පුණ්‍ය ධර්මයන්ගේ ආනුභව බලයෙන් අදත් මේ ධර්ම කරුණු ටික ඉතාමත් හොඳින් අවබෝධ කරගන්නට වටහා ගන්නට තේරුම් ගන්නට සෑම දිනාටම ඥාන ශක්තිය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවට කිසියම් ඇතුළතින් හෝ බාහිර වශයෙන් කිසිම විදියක මාර්ගාල ධර්මයක් ඉදිරිපත් නොවේවා. නීවරණ ධර්මයන්ගෙන් පීඩාවක් ඇති නොවේවා. සිහිය නුවණ මතුවේවා. ප්‍රඥාවෙන් මේ කරුණ ටික තේරුම් ගන්නට හැකි වේවා. ඒ වගේම මේ ධර්මයේ ඇසීම ධර්ම ආභූතයට හේතු වෙන්නා වූ උතුම් වූ මාර්ගයක්ම ප්‍රතිපදාවක්ම වේවා මේන් කෙලවර නිවෙනීම සැනසෙන්නට ලැබේවා කියන මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. සිය ආශිර්වාද කරගෙන කරමින් අපි මේ වෙලාවට මම හිතාගෙන ඉන්නා වූ ධර්ම කරුණ ටිකක් කියලා දෙනවා. ගිය අවස්ථාවේ මගේ මතකයේ හැටියට අපි කතා කළා සීලය පිළිබඳව. ඒ කියන්නේ ප්‍රතිවේක්ෂා අපි ආරම්භන පත්‍ය පිළිබඳව මේ කතා කරගෙන ඉන්නේ. ඉතින් ආරම්භන ප්‍රත්‍ය අපි කිව්වේ මුලින්ම පටන් ගත්තේ කොහොමද මේ කුසල ධර්මයක් කුසල ධර්මයකට ආරම්භ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන ආකාරය කුසලෝ ධම්මෝ කුසලස ධම්මස ආරම්මන පච්චේන පච්චයෝ කියන මේ මාතෘකාව යටතේ තමයි අපි කතා කරගෙන ආවේ. ඉතින් උපෝසතයක් සිද්ධ කරාම මේ උපෝසතය මේ උපෝසතය මෙනෙහි කරන විදිය අපි කතා කරා ඊළඟට පෙර සිද්ධ කළා වූ ඒ හොඳකම් ඒ වගේම යහපත් දේවල් පිළිබඳව හිතනකොට ඒ හිතවිලි එයට අරමුණු වෙන්නා වූ දේවල් අපි මෙනෙහි කරා. අද අද නම් මේ දිනවලට මතක් කරන්නේ මේ අපි ගිය පාර ධානය පිළිබඳව කිව්වේ නෑ. මේක අද කතා කරන්නේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඥානා වුට්ඨේත්වා ඥානම් පච්චවිකිතී කියන කොටසේ ඉඳලා මේ ඥාන කියලා කියනවා සමාපatti වශයෙන් උත් ඒ කෘත්‍ය වශයෙන් උත් කියලා අංග වශයෙන් අපි මේ ටික කතා කරමු. ඉස්සෙල්ලා මාත්‍රිකාව හිතේ තියාගනිමු. මාත්‍රිකාව මොකද්ද? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චයේන පච්චයෝ කුසල ධර්මයක් කුසල ධර්මයකට අරමුණු වීම වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියන කතාව. ඒ මාත්‍රිකාව ඒ ශීර්ෂයේ හොඳට අපි හිතේ තියාගන්න. ඒක යටතේ තමයි මේ වෙලාවේදී මේ කාරණේ කියන්නේ. මේ දැන් ඥානා වුද්ධිත්වා ඥානං පස්චවෙක්කදී කියලා කියනවා. එතකොට ඥානා වුද්ධිත්වා කියලා කියන්නේ ධානයේ නැගී සිට කියන එකයි. ධානයකින් නැගී සිටින්න නම් පළමු කොටම ධානයේ යන්න ධානයට දැස ගන්න ඕනේ. ධානයට සමාපatti වශයෙන් එක්කාසු වෙන්න ඕනේ. ධාන ධානයට සමාපatti වශයෙන් ඇතුළුනා වූ එක්කාසු වුණා වූ කෙනෙකුට තමයි ධානයේ නැගිටින්න ගොඩ වෙන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් බෑනේ. එතකොට ධානය කියලා කියන්නේ කුසල් සිතක්. ධානය කියලා කියන්නේ පළමුවෙන් වඩනකොට ඒක කුසල සිතක්. ධාන තිබෙනවා සූත්‍ර ක්‍රම වල හැටියට සූත්‍ර ක්‍රම වල හැටියට ධානය තිබෙනවා 8ක්. ඒ ධාන 8 ප්‍රථම, ဒုတိ ය, තතිය, චතුත්ථ වශයෙන් කියන රූපාවචර 4යි ඊළඟට අරූපාවචර වචන 4යි. හැබැයි මේ විස්තරාත්මකව කතා කරන අභිධර්ම විග්‍රහයේ හැටියට ප්‍රථම ධානයේ අංග වශයෙන් දෙකට බෙදලා ඒක රූපාවචර ධානය පහක් වෙනවා අනිත් ඒවා හතරම තමයි. ඉතින් නවයක් වෙනවා. ඉතින් මේ ක්‍රමී හැටියට අපි හිතමු ධානය පහේ ක්‍රමේ හෝ ධානය හතරේ ක්‍රමේ රූපාවචර වශයෙන් ගත්තම මේ විදිහට සිද්ධ වීමක් වෙනවා සිදුවීමක් අපි ඒක හොඳට හිතේ අපි මේ ඇසීම් වශයෙන් මෙනෙහි කිරීම වශයෙන් අපි ඇති කරගන්නවා දැන් ඉස්සර වෙලාම ප්‍රථම ධානයේ ලබන්තු උනේ කියලා හිතමු ප්‍රථම ධානයේට ශක්තියක් තියෙන්න ඕනේ ප්‍රථම ධානයේට අවශ්‍ය කරන්නා වූ ಗುಣ සම්පත්තියෙන් යුක්ත වෙච්ච කෙනෙක් ඉන්න ඕනේ ඊළඟට හොඳ පින්වන්ත හිතකින් ඉපදිච්ච කෙනෙකුත් වෙන්න ඕනේ හොඳ පුණ්‍ය ශක්තියකින් ඉපදිච්ච කෙනෙක් දැන් අ භාවනා කරන තාලෙත් දැනගෙන භාවනා කරන තාලයේ දැකගෙන අසාගෙන කල්යාණ මිත්‍ර ආසල සම්පත්තිය ලං කරගෙන විග්‍රහ ලබාගෙන විස්තර ලබාගෙන දැන් භාවනාවකට යනවා. මේ භාවනා කරන්ති යනකොට ඒ ගන්නවා ආලෝකාදී පටවේ කසින ආදි වශයෙන් කසින හෝ ආලෝක කසිනයක් හෝ එහෙම නැත්නම් ධ්‍යාන උපදවන්න පුළුවන් ආකාරයේ නිමිත්තක් ගන්නවා. ඒ නිමිත්තත් එක්ක හිත පවත්ලා පවත්ලා පවත්ලා ඒ නිමිත්තත් එක්ක එකාසු කරලා එකාසු කරලා එකාසු කරලා ඊට පස්සේ ඒ මේ ලබාගත්තා වූ ආධ්‍යාත්මික සතිභාග නිමිත්තක් ඒ කියන්නේ ලබාගත් ආලෝකමේ වශයෙන් හෝ වේවා ලබාගත් නිමිත්තක් හිතට හසු කරගත්ත යම්කිසි නිමිත්තක් මුල් කරගෙන ඊට පස්සේ මේ මෙයාගේ හිත ධානාගත වෙනවා ඒ කියන්නේ ආනාපාන සතිය හෝ වේවා කසින ධානයක් භාවනාවක් හෝ වේවා වෙනත් භාවනාවක් හෝ වේවා කරලා මෙයාගේ හිත ධානයක් තුරට යනවා. මේ කෙනෙකුගේ හිත ධානයට කියන්නේ ධානයකට සමවදින්න ධානයකට ඇතුල් වෙන්න ලං වෙනකොට පිට්ටු වේගෙන එනකොට ඒ මේ පිට්ටු වෙනකොට ඇති වෙනවා එක්තරා විදිහක ධානයේට ඇතුළීම් වශයෙන් පහළ වෙන්නා වූ චිත්ත වීතියක්. දැන් ඉස්සර එතකොට අහන්න පුළුවන් පුළුවන් කෙනෙකුට ඉස්සර චිත්ත වීති පහළ වුණේ නැද්ද? ඉස්සර චිත්ත ඉස්සර වෙලා චිත්ත වීති පහළ වුණා. ඒ පහළ වුණේ අර භාවනා කරපු භාවනා නිමිත්තට ඒ කියන්නේ භාවනා ඔය ඇතික භාවනාව තුළින් හදාගත්ත මතුවෙච්ච ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරගෙන තමයි මේ ඉස්සෙල්ලා චිත්ත වීති කුඩ පහළ වුණේ. ඒකර ඒකට කියනවා එහෙම ඒ ධාන අරමුණ අල්ලාගෙන පවත්වන එකට කියනවා පරිකාරම කරනවා කියන්නේ ක්‍රියා කරනවා. මෙනෙහි කරනවා කියන එක. ඒකට හයියක් රතියක් ඕන මානසික වශයෙන්. හැබැයි ඒක ධානයක් නෙවෙයි. ඒක අරමුණ හිතේ දරාගෙන ඒකත් එක්ක අල්ලගෙන ඉන්න එකක්. ඊළඟට මේ ප්‍රතිභාග නිමිත්ත එක්ක අර ක්‍රියා කර කර මෙනෙහි කර කර ඒකත් එක්ක හසුරුවනකොට ඒකෙන් අර හොඳට හිත මේරීම් ස්වභාවයට භාවිත ස්වභාවයට පත් වෙලා ඊට පස්සේ හොඳට ශක්තිය සම්පන්න උනායින් පස්සේ ධානයකට ගොඩ වීම වශයෙන් චිත්ත වීතිය පහළ වෙනවා ඉස්සෙත් ඉස්සලාම ඒ චිත්ත වීතිය පහළ වෙන. එතකොට භවංග භවංග චලන උපච්ඡේද මනෝද්වාරාවජන ඊළඟට පහළ වෙනවා මේ ජවන් සිත්. හොඳ ඥාන සම්පයුක්ත ඒ කියන්නේ මහා ඥාන සම්ප මනෝද්වාරාවචන පහළ වෙලා ඊට පස්සේ මේ මනෝද්වාරාවචන වලින් ඉස්සරහට පහළ වෙන හොඳ ඥාන සම්පයුත්ත මේ සිත් ටිකක්. ඒවා මේ කියනවා ඒ සිත් වලට නම් ගත කරන ගන්න කරන ඒ ක්‍රියා හැටියට පරිකාර්ම සිත, උපචාර සිත, අනුලෝම සිත, ගෝත්‍ර භූසිත කියලා ওই විදිහට ඒ මනෝද්වාර චිත්තයෙන් පස්සේ සිත්‍යස් පහළ වෙලා ඊට පස්සේ මේ පහළ වෙනවා ඒ ටික ඉවර වුණාට පස්සේ විතක්කයක් තිබෙන ਵਿਚාරයක් තිබෙන ඒ වගේම ප්‍රීතියත් හොඳට තිබෙන සැපයත් හොඳට තිබෙනා ඒකාකතාවයත් හොඳට පිරී තිබෙනා වූ හිත් ටිකක් පහළ වෙනවා ආන්න ඒ හිත් ටිකේ චිත්තික පහළ වෙනවට කියනවා ප්‍රථම ධාන හිත පහළ වෙනවයි කියලා. ඒ කියන්නේ දැන් ඉස්සර වෙලා ඔය සිත් පේලිය හොඳට මතක තියාගන්න භවංග චලන උපච්ඡේද මනෝද්වාරා වජන ඊට පස්සේ පහළ වෙන පරිකර්මයේ උපචාර අනුභවම ගෝත්‍ර භූ කියලා සිත් ටික. එතනින් පස්සේ පහළ වෙනවා ධානාගත වීම වශයෙන් කුසල් සිත් ටිකක් පහළ වෙනවා. ඒ තමයි ප්‍රථම ධාන කුසල චිත. ඒ කුසල සිත එක වතාවක් පහළ වෙලා ඒ වගේම නැති වෙලා යනවා. ඊට පස්සේ මේ සිත ඇති වෙලා නැති වෙලා ගියාම නැවත නැවත අර ඒකට ගොඩ වෙලා ගොඩ වෙලා මතක් කරලා මතක් කරලා මේ ධානය සිත හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඒකට ගොඩ වෙන්න හදන්න ඕනේ. එතකොටත් අර විදිහට පරිකාරම උපචාර අනුගම ගෝත්‍ර ගෑවිලා අර ධානය වලට යනවා. මේ විදිහට ධාන හොඳට හිතට හසු කරගත්තයින් පස්සේ ඒ කියන්නේ ධානය තුළ හොඳ සැපයක් තිබෙනවා ඒකත් එක්ක ඉන්න විතක්කයක් තිබෙනවා ඒකත් එක්ක හැසිරෙන ਵਿਚාරයක් තිබෙනවා ඒ වගේම ප්‍රීතියක් සුඛයක් තිබෙනවා ඒකාග්‍රතාවයක් තිබෙනවා මේ විදිහට ධාන අරමුණට කෙල්ලෙච්ච ධාන අරමුණත් එක්ක හොඳට ලංව මේ අංගත් එක්ක වැඩ කරන හිත පහළ වෙලා දැන් නැති වෙලා යනවා. දැන් ඔබට ඔබ හොඳට පුරුදු කරලා පුරුදු කරගත්තයින් පස්සේ ඔබට සමා සමවදින්න පුළුවන්. දැන් මේ විදිහට සමවැදීමක් හදාගත්තම අපි හිතමු මෙහෙම. කෙනෙක් පළවෙනි වතාවට දෙවෙනි වතාවට ඒ ධානයකට ඇතුල් වෙලා ආවා. ආනේ ධානයට ඇතුල් වෙලා එහෙම ඒකට කියනවා ජහානං උත්හිත්වා කියලා. ධානයෙන් නැගිටිනවා කියන එකයි. මේ ධානයකටපත් වෙන අවස්ථාවේදී මේ හොඳට සිහියක් තියෙනවා. හොඳට සමාධියක් තිබෙනවා. හොඳට ඒකාග්‍රතාවයක් තිබෙනවා. ඒ ධානයට ගියේ හොඳ ලස්සන පැහැපත් අරමුණක් හරහා කලබල වෙච්ච තැනකින් නෙවෙයි ඒකට ඇතුළුනේ. අද සංසුන් නිස්කලංක ඒකාග්‍රතා සිත් පෙලක් හරහා තමයි ওই ධානයට යන්නේ. ඒ ධානයේ ටික වේලාවක් ඉඳලා ආපහු එළියට ආවත් එන්නේ හොඳට නිස්කලංක සාන්ත වෙච්ච ඒකාග්‍රතාවෙන් පිරීති පිච්ච ප්‍රීතිය සුඛේ හොඳට තිබිච්ච තැනකින් ඒ එන්නේ එතකොට ඒ ධානයෙන් එළියට ආවෙන් පස්සේ ඊට පස්සේ දැන් ඔන්න බලන්න සිද්ධ වුණේ මොකද්ද ධාන කුසල්සිත පහළ වුණා ධාන කුසල්සිත පහළ වුණා කොයි වෙලාවෙද පහළ වුණේ අර මනෝද්වාර ආවර්ජන සිතෙන් පස්සේ අර විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛේකග්ගතා පිළිච්ච හොඳ රූපාවචර සිත් වශයෙන් දැන් ඒ ධානයෙන් එළියට ආවාට පස්සේ ඒ අර රූපාවචර කුසාසිත වශයෙන් පහළ වෙච්ච ධාන සිත් ටික නවතිනවා නැවත කාමාවචර කුසාසිත පහළ වෙනවා හැබැයි කාමාවචර කුසාසිත කියලා කිව්වාට ඒවාර ධානයට ලංව තිබෙන නිසා කෙලෙස් එනේව නෙවෙයි හොඳ කුසාසිත දැන් මේ ප්‍රථම ධාන සමාපත්තියට සමවැදිලා එළියට ආපු කෙනා ඊට පස්සේ මොකද කරන්නේ අර ධානයේට මේ ධානයේට යන්න ඒ කරපු වැඩේ කියන්නේ මේ පහළ වෙච්ච සිත් ප්‍රථම ධානයේට සමවදල එළියට ආවට පස්සේ ඒකේ ආශ්‍රය තිබෙන්නා වූ ඒ ධර්ම ටික ඒ ප්‍රථම ධාන සිත හොඳට මෙනෙහි කරනවා මෙනෙහි කරනකොට ධාන සිත් වලින් නෙමෙයි ඒක මෙනෙහි වෙන්නේ කාමාවචර කුසල් සිත් වලින්. දැන් ධාන සිත අතීතයට ගියා දැන් තිබෙන්නේ ඒ අතීතයට ගියා ඔහු නමුත් දැනට තියෙනවා වාගේ මතකයට ගන්න පුළුවන්. සිත දැන් මේ වෙලාවේ තියෙන ප්‍රතිවීක්ෂා කරන සිත ප්‍රතිවීක්ෂා කරන්නේ ඉස්සර වෙලා ඒ ධානයේ ඉස්සෙල්ලා ඇති වුණා වූ ධානය ගැන ප්‍රතිවීක්ෂා කරන්න. ඒ ධානය ප්‍රතිවීක්ෂා කරනවා කරනකොට මේ ප්‍රතිවීක්ෂාව ඇවිල්ලා කුසල් සිතක්. මේ ප්‍රතිවීක්ෂා හිත කුසල සිතක්. මේ ප්‍රතිවීක්ෂා හිත කාමාවචර කුසල සිතක්. ඥාන සම්පයුක්ත කාමාවචර කුසල සිත. මේ කාමාවචර කුසල් සිතට අරමුණු වෙන්නේ මොකද්ද? අයි ඉස්සර වෙලා පහළ වුණා වූ ධාන කුසාසිත. එතකොට ඉස්සර වෙලා පහළ වෙච්ච ධාන කුසාසිත මේ පසුව පහළ වෙන්නා වූ හෝර කාමාවචර ප්‍රතිවීක්ෂණ කුසාසිතට අරමුණු වෙන නිසා කියනවා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චයේන පච්චයෝ කියලා. කුසල ධර්මයක් කුසල ධර්මයකට අරමුණු වෙනවා කියන එකයි. අරමුණු වෙන කුසල ධර්මයේ තමයි ප්‍රත්‍යමේ ධාන කුසලය. අරමුණු කරන කුසලයේ තමයි ප්‍රතිවික්ෂා කාමාවචර කුසලය. ඔය විදිහට ඔය අරමුණු වීම වශයෙන් උපකාර වෙනවා මේ විදිහට දැන් ඔය දෙවෙනි ධානයට සමවැදීම් වශයෙන් තුන්වෙනි ධානයට සමවැදීම් වශයෙන් හතරවෙනි ධානයට ඊළඟට ආකාසානං ඡායතන විඥානං ඡායතන ආපේච්ඡඤ්ඤායතන නේව සංඥානා සංඥායතන කුසාසිත පහට වූ හතර අටට වූ නවීත හොඳට මෙනෙහි කරන්න පුළුවන්. එතකොට හැම තැනකම හැම තැනකම රූපාවචර ධානයෙන් නැගිට්ටත් අරූපාවචර ධානයකින් නැගිට්ටත් දෙකේදීම මෙනෙහි කරනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? කුසලෝ ධම්මෝ කුසලස් ධම්ාස ආරම්මන පච්චේන පච්චයෝ කියන මේ ධර්ම ස්වභාවයයි. එතකොට මේ අපි තව තැනකට යන් ඔය මම කිව්වේ දැන් ඥානා වුද්ධිත්වා ඥානං පච්චවේකිතී කියන තැන ඒ වාක්‍යය. ඊළඟට අපි මතක තියාගන්න ඕනේ අපි මේ කතා කරන්නේ ආරම්මන ප්‍රත්‍ය ගැනනේ. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයක් කුසල ධර්මයකට අරමුණු වෙනවා වෙන්නේ කොහොමද කියන කතාව. අපි තව එකකට යමු. එතන කියනවා මෙහෙම එතන තිබෙනවා සික්ඛා ගෝත්‍ර භුම් පච්චවේකදී කියලා. චෙක්ඛා ගෝත්‍ර භූම පච්චවේක්කදී මේකත් අපි හොඳට දැනගත යුතුයි මේ වචනයක් තිබෙනවා ගෝත්‍ර භූ කියලා දැන් ධානය වලටපත් වෙනකොටත් ඔය හිතක් තිබෙනවා මේ එහෙම පරිකාරම අනුලෝම ගෝත්‍ර භූ කියලා උපචාර අනුලෝම ගෝත්‍ර භූ මෙතනත් තිබෙනවා විශේෂයෙන්ම මේ මෙතන කරන්නේ සෙක්ඛා කියන වචනයක් තිබෙනවා සෙක්ඛා කියලා කියන්නේ සෝවාන් ආදී ඒ මාර්ගඵල වලට පත්වෙච්ච උත්මයෝ. එතකොට සෛක්ෂයෝ සෝවාන් ආර්ය උත්මයා සකදාගාමී ආර්ය උත්මයා අනාගාමී ආර්ය උත්මයා මේ ආර්ය වරු කියනවා සෛක්ෂයෝ කියලා. අනිත් එක ගෝත්‍ර භුම් පච්චවික්කති කියන්නේ සෝවාන් සෝතාපන්න වෙච්ච කියන ආර්ය පුජ්‍යලයා සෝවාන් පුජ්‍යලයා సంతානේ සෝවාන් වෙනකොට සිද්ධ වෙන සිදුවීමක් තියෙනවා ඒක ඒ සිදුවීම මෙතන විස්තර කරන්නේ මෙහෙමයි අපි දැනගන්න ඕනේ දැන් ධානයේකට යනකොට අරමුණක් තිබුණනේ ඒ අරමුණ මොකුත් කරන්නේ නැතුව ඒ විදිහටම තියාගෙන හිටපු එක නිකරේ. දැන් කරන්නේ මෙයා මේ අරමුණක් තිබෙනවා ඒ අරමුණ විදර්ශනා කරන්න ඕනේ. ඉස්සර වෙලා ධානය කරන වෙලාවෙදී විදර්ශනා කරන්නේ විදර්ශනා කරනකොට ඒක නැති වෙනවා. හිතින්නේ. දැන් මෙතන කරන්නේ මොකද්ද විදර්ශනා කරනවා. මොකද්ද ඇතිවීමේ ලක්ෂණයේ තිබෙනවා නැතිවීමේ ලක්ෂණයේ තිබෙනවා ඒ නිසා මෙතන පීඩාවක් කාසු වෙනවා එහෙම නැත්නම් ඒකේ අසාරත්වයක් මෙනෙහි කරනවා අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ඔන්න දැන් ওই වැඩේ තමයි අරමුණට කරන්නේ එහෙම කරගෙන යනකොට චිත්ත වීතියක් පහළ වෙනවා අර ඉස්සෙල්ලා කියාපු විදිහට ඒ තමයි චිත්ත වීතිය පහළ වෙනවා මාර්ග චිත්ත වීතිය භවංග චලන පච්ඡේද ඊට පස්සේ මනෝ ద్వාරා වජනසිත ඊට පස්සේ නුවණ වැඩි තිබෙන නොතිබෙන ආකාරයට අනුකූලව පහළ වෙනවා මේ පරිකර්ම අනුරෝම පරිකර්ම උපචාර අනුරෝම ගෝත්‍ර වූ කියලා ඒ විදිහට සිත් වෙලා. ඉතින් ඒකේ හොඳට මේ මේවා ඇවිල්ලා කාමාවචර සිත් පෙලක් මේ පහළ වෙන්නේ. කාමාවචර හොඳට මෝරපු. හොඳට මෝරපු සිත් පෙලක්. ඊට පස්සේ මේ උපචාර සිතක් පහළ එතනින් පස්සේ පහළ වෙනවා මේ විශේෂම නිවන් පැත්තට හැරි පහළවන්නා වූ නිවන් පැත්තට ඒ එල්ලෙන්නා වූ සිතක් ඒකට කියනවා ගෝත්‍ර භූ කියලා. ඒ කියන්නේ ඉස්සර වෙලා තිබිච්ච ස්වභාවයෙන් අයින් වෙලා වෙන පැත්තකට හැරුණා කියන එකයි. ඒ ගෝත්‍රයෙන් මිදුණා කියන එකයි. ගෝත්‍රයෙන් උඩ ගියා කියන එකයි. ඒක ගෝත්‍ර භූසිත. ඒ ගෝත්‍ර භූසිත පහළ වෙලා ඊට පස්සේ තමයි මාර්ග සිත පහළ වෙන්නේ. ගෝත්‍ර වූ මාර්ග ඵල. දැන් සෝවාන් වෙච්ච ආර්ය පුජ්‍යයන් වහන්සේ ඒ தത്വයට පත් වුණාට පස්සේ ඒ කියන්නේ දැන් උත්තර වූ වුණා මාර්ගඵල සිද්ධාර්ථපත් නිවන තහවුරු වුණා. නිවන තහවුරු වුණාට පස්සේ ඒ එතනදී සිද්ධ වෙන්නේ සිහිය හොඳයි, සමාධිය හොඳයි, මානසික වීර්ය ධර්මයේ හොඳයි, ඒකාග්‍රතාවය හොඳයි, ප්‍රඥාව හොඳයි. ඉතින් මේ ධර්ම ටික හොඳට තිබෙන නිසා හරි පිළිච්ච හිතක්. ඉන්ද්‍රිය ධර්ම වලින් පිළිච්ච හිතක්. බල ධර්ම වලින් පිළිච්ච හිතක්. බෝධ්‍යාංග ධර්ම ක්‍රියාත්මක වෙන හිත මාර්ග ධර්ම වැඩි වැඩි වැඩි යන හිතක්. ඉතින් මේ සිත මේ ශක්ති ටික තිබෙන්නා වූ ಗುಣ ස්වභාවයන් තිබෙන්නා වූ මහානුභාව සම්පන්න මාර්ග සිතකින් මාර්ග සිතකින් නිර්වාණය ආරමුණු කරලා ඊට පස්සේ ඒක විඳින ඵල සිතකටපත් වෙලා දැන් මේ සිත නිර්වාණය අලුතෙන් අලුතෙන් ඉස්සර වෙලාම දැකලා තහවුරු කරගෙන අවබෝධ කරගෙන දැන් නැවත මේ චිත්ත වීති අවසන් වෙලා නැවත මුල සිතකටපත් වෙනවා. ඒ කියන්නේ ආය අර කාමාවචර සිතකට පෙරලෙනවා. ඊට පස්සේ ඒ දැන් සෝවාන් තත්වයට පත් වුණු ආර්ය උතුමෙක්. මේ හිත ඇත්ත වශයෙන්ම කෙනෙක් සෝවාන් වෙන්නේ කයින් නෙවෙයි. ඒ කයින් නෙවෙයි. සමහර තැන්වල කියනවා කායේන පුසිට්වා කියලා. ඒ කියන්නේ කායේන පුසිට්වා කියලා කියන්නේ නාමකයි. කයින් නෙවෙයි නිවන් අවබෝධ කරගන්නේ නිවන් අවබෝධ කරගන්නේ ප්‍රඥාවෙන්. හිතට සම්බන්ධ මනෝමය ධර්මයකින්. දැන් මේ මනෝමය ධර්මයෙන් මේ නුවණින් සිතින් ධර්මය අවබෝධ කරලා නිවන් අවබෝධ කරගෙන ඊට පස්සේ නැවත කාමාවචර අර හොඳ කුසල් පැත්තට එනවා. මේ සිදුවීම ඒ වෙලාවේ හොඳට මතක් වෙනවා. ඊළඟට දැන් මේ සෝවාන් වෙච්ච ආර්ය පුජ්‍යලයන් වහන්සේ අර ඉස්සර වෙලා නිවන් දැකපු හිත දැන් අතීතයේ යනවනේ. අතීතයට යනකොට දැන් පහළ වෙලා තිබෙන්නේ එයාට කාමාවචර මහා භාව සම්පන්න මේ ඥානී තිබෙන හිත්. ඉතින් ඒ වෙලාවේදී ඥාන සම්පයුත්ත සිතකින් ඥානී පිරී තිබෙන කාමාවචර සිතකින් තමන්ට රීත්‍ය කරින් සිද්ධ වුණා වූ ඒ නිවන් අරමුණු කරන්නා වූ හිත එවත් ගෝත්‍ර බුහිත එතනදී මාර්ග සිත නෙවෙයි ගෝත්‍ර බුහිත අරමුණු කරනවා. ඒකයි සෙක්ඛා ගෝත්‍රභූ ගෝත්‍රභූම් පත්‍යවේකිතේ කියලා කියන ප්‍රාතිවේක්ෂා කරනවා. ඒ ගෝත්‍රභූසිත ප්‍රතිවේක්ෂා කරනකොට ඉස්සෙස්සර වෙලාම ගෝ තමන්ගේ පෘතජන ගෝත්‍රයෙන් පෘතජන තත්වයෙන් පෘතජන භූමියෙන් ඉවත් කරලා ඉස්සර වෙලාම නිවන් පැත්තට හැරිච්ච මහානුභාව සම්පන්න ගෝත්‍රභූහිත අරමුණු කරනවා ඒ ඒ සිටී තිබෙනවා පස්සේ පහළ වෙන්නා වූ ඒ අපි මොකද්ද ආවර්ජන කුසල් සිත් වලට ඒ කියන්නේ ප්‍රතිවේක්ෂා කරන කුසල් සිත් වලට අරමුණු වීමේ හැකියාවක් ඒකට තියෙනවා. ඒක නිසා දැන් ගෝත්‍ර භූසිත අරමුණු වෙනවා ප්‍රතිවේක්ෂා කරන්නා වූ සිත් වලට. එතකොට ගෝත්‍ර භූහිත ඉස්සර වෙලා පහළ වුණා අර මාර්ග චිත්ත වීතියේ ප්‍රතිවේශාසිත පසුව පහළ වෙනවා මාර්ග චිත්ත වීතිය ගෝත්‍ර භූවිත පැත්තට හැරිලා. මෙන්න මෙතනදී සිද්ධ වෙන්නේ මොකක්ද? ගෝත්‍ර භූසිත කියන්නේ කුසල සිතක්. පසුව පහළ වෙන්නා වූ ප්‍රතිවේක්ෂාසිත කියලා කියන්නේ කුසල සිතක්. මෙතනදී සිද්ධ වෙන්නේ මොකද්ද? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියන සිද්ධිය ඒ නිසා අවස්ථා දෙකකදී ඉස්සර වෙලා කතා කළේ ධාන වශයෙන් පෘථජන මට්ටමේ. ඒ වගේම මෙතන කරේ සයික්සෙලෙන් වගේ සීක පුජ්‍යලේ එහෙම නැත්නම් සීක භාවයටපත් වුණා වූ ආර්ය උතුමෙක්ගේ හිත ප්‍රතිවේක්ෂා වශයෙන් එතනදී කුසල ධර්ම කුසල ධර්මයන්ට මේ වෙන්නේ කොහොමද කියලා හේතු වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියලා දැන් ඔය කිව්වේ දැන් දෙකක් ඊළඟට තිබෙනවා තව එකක් දැන් මේ ඒ කියන්නේ සික්ඛා වෝදානං පච්චවික්ඛන්ති මෙතන කියනවා ඉස්සරලා කිය සික්ඛා ඕතරබුම් පච්චවේකේ සෝවා මෙතන කියනවා සික්ඛා වෝදානං පච්චවික්ඛන්ති බහුවචනයකුත් තියෙනවා ඒ තමයි සකදාගාමී ආර්ය උතුමා අනාගාමී ආර්ය උතුමන් වහන්සේ. ඒ එතනදි සිද්ධ වෙනවා මෙහෙම එකක්. දැන් මේ සකු르දාගාමී සෝවාන් ආර්ය උත්මේ සකු르දාගාමී තත්වයට පත් වෙනකොට දකින්නේ නොදකපු නිවනක් නෙවෙයි. දැකපු නිවනක් වැඩියෙන් තහවුරු වීමක් සිද්ධ වෙන්නේ. අනාගාමින් වහන්සේට සිද්ධ වෙන්නේ දැකපු නිවනක් නැවත තහවුරු වීම වශයෙන්. එතකොට සෝවාන් මාර්ග අවස්ථාව මේ මාර්ග චිත්ත වීතියේ තමයි ඉස්සිස්සර වෙලාම නිවන් දැක්කේ. එතනදී පහළ වෙනවා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා හිතක්. හැබැයි සෝවාන් වුණා පස්සේ ඒ ආර්යයන් වහන්සේ නමක් හින්දා නැවත සකරදාගාමී චිත්ත වීතියේ අනාගාමී චිත්ත වීතියේ පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූෂිත කියලා එකක් පහළ වෙන්නේ නැහැ. ගෝත්‍ර භූෂිතක් නැහැ. දැන් ගෝත්‍ර භූෂිත පහළ වෙලා සෝවාන් වෙලා ඉවරයි. එතනදී පහළ වෙන්නේ ගෝත්‍ර භූසිත වෙනුවට අනුලෝම සිතෙන් පස්සේ ගෝත්‍ර භූ වෙන්නේ වෝදාන සිතක්. වෝදාන කියලා කියන්නේ පිරිසුදු වීම වශයෙන් ඉස්සර වෙලා පහළ වෙච්ච ඒ ඉස්සර වෙලා අරමුණේ පහළ වෙච්ච සිතකින් අරමුණු කරපු නිවනම දකින්නා වූ තාවුරු කර ගන්නා වූ හිතක් පහළ වෙනවා ඒකට කියනවා වෝදාන චිත්තය කියලා. වෝදාන චිත්තය පිරිසුදු වීම වශයෙන් පිරිසුදු වෙන්නාමයි ඉතින් සකදාගාමි තත්වයටපත් වුණාපත් වෙනකොට වෝදාන සිතක් පහළ වෙනවා අනාගාමි තත්වයටපත් වෙනකොටත් වෝදාන හිත වෝදාන මග්ගඵල ආන්නේ ඒ ආර්යයන් වහන්සේලා දෙදෙනා අපි හිතමු සකදාගාමි ආර්යයන් වහන්සේ අනාගාමි ආර්යයන් වහන්සේ ප්‍රතික්ෂා කිරණ වේලාවේදී කියන්නේ උන්වහන්සේලා ලබාගත් ඒ ඵල එහෙම නැත්නම් මාර්ග ධර්ම ප්‍රතිවේක්ෂා කරනකොට එතනදී ගෝත්‍ර කුසිතක් නැති නිසා අරමුණු වෙන්නේ අරමුණු වෙන්නේ උන්වහන්සේලාට අරමුණු වෙන්නේ වෝදාන චිත්තය මාර්ග චිත්තයට කලින් වෝදාන චිත්තය ඒක නිසා තමයි සෙක්කා වෝදානම් පච්චවේක්ඛන්තිය කියලා කියන්නේ සයික්ස්ගේ මෝදාන සිත ඒතෙම පහළ වෙන්නේ අර වගේම භවංග සිතක් පහළ වෙන චලන චලන සිතක් පහළ වෙනවා භවංගේ සැලවි උපච්ඡේදනයේ වෙලා යනවා ඊට පස්සේ භවංග උපච්ඡේදයේ සිද්ධ වෙනවා ඊට පස්සේ අර මනෝද්වාර සිත් පහළ වෙනවා මනෝද්වාර සිත් පහළ වෙලා ඊට පස්සේ කාමාවචර කුසාසිත මේ කාමාවචර කුසාසිත කාමාවචර කුසාසිත පහළ වෙලා ඊට පස්සේ දිගටම අර විදිහටම මාර්ගයේ පහළ වෙලා ගියා. දැන් ඔක ප්‍රතිවේක්ෂා කරන විලාට පහළ වෙන්නේ අවංග චලන උපච්ඡේද ඒ සිද්ධ වෙලා ඊට පස්සේ මේ අර ඉස්සර වෙලා මාර්ග සිතේ පහළ වෙලා මාර්ග සකදාගාමි හරි අනාගාමි හරි මාර්ග සිතේ මාර්ග සිතට කලින් පහළ වුණා වූ වෝදනා චෝදාන චිත්තය අරමුණු කරගෙන මනෝද්වාරයේ ගිහිල්ලා පහළ වෙනවා කාමාවචර හොඳ ප්‍රභාසර කුසාසිතක්. ඒකෙන් තමයි අර මේ ප්‍රතිවේක්ෂ ඒකෙන් තමයි ප්‍රතිවේක්ෂා කරන්නේ අර චිත්ත වීතිය වෝදාන චිත්තේ එතකොට එතනදී සිද්ධ වෙන්නේ මොකද්ද? බෝධාං සිතත් කුසල සිතත් සිතක් ඒක අරමුණු කරන්නා වූ කාමාවචර කුසල සිතත් කුසල සිතක්. එතකොට කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ සෝ සකදාගාමි වෙනකොට අනාගාමි වෙනකොට පහළ වුණා වූ කුසල්සිත වෝදාන කුසල චිත්තය දැන් අතීතයට යනව අතීතයට ගියත් ඒ අතීතේ වෙච්ච ඒ සිත සිද්ධිය තමන්ට වර්තමාන වශයෙන් මේ වෙලාවේදී අරමුණු වෙනවා ප්‍රතිවේක්ෂණ සිතට ඒකයි සීකා වූදානම් පච්චවේකම්පිය කියලා කියන්නේ දැන් ඔය මේ සෝවාන් උත්තමයා ගැනයි සකදාගාමි අනාගාමි උත්තමයන් වහන්සේලා ගැනයි ඔය පැහැදිලි කරේ ගෝත්‍ර භූ සහ වෝදාන සිත් වශයෙන්. තව එතන පාළි කොටසක් එක්කාසු කරලා තිබෙනවා ඒ තමයි සික්කා මග්ගා වුට්ඨහිත්වා මග්ගං පච්චවික්ඛන්ති කියලා. සික්කා මග්ගා මග්ගා වුට්ඨහිත්වා මග්ගං පච්චවික්ඛන්ති. එතන තුන් දිනාම ගන්නවා. ශෛක්ෂකියෝ කියලා කියන්නේ සීක පුජ්‍යලයන් වහන්සේලා කියන්නේ සෝවාන් උත්තමයන් වහන්සේ, සකදාගාමි අනාගාමි ආර්ය උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා ඒ අත්වලටපත් වෙලා දැන් අරමුණු කරා නිවන නිවන අරමුණු කරේ සෝවාන් සිතේ මාර්ග සිතෙන් නිවන අරමුණු කරා සකදාගාමී සිතින් මාර්ග සිතින් නිවන අරමුණු කරා අනාගාමී මාර්ග සිතින් ඊට අරමුණු අරමුණු කරා. දැන් ඒක ඇති වුණාට පස්සේ ඵලයටපත් වුණා. ඒ ඵලයටපත් වෙලා දැන් ඒකෙන් ගොඩාවක්. දැන් අපි හිතුව මාර්ගසිත ඵලසිත පහළ වුණා. ඊළඟට එතනින් ඇවිල්ලා ඒ මාර්ග වලටපත් මාර්ගසිත ඉස්සර වෙලා කරේ වෙන හිතක් ගෝත්‍ර වූ උදාහරණ දැන් මෙතන තිබෙන්නේ මාර්ගසිත ප්‍රතිවේක්ෂා කරන්නා වූ සිත් පෙළක් යනවා. ඒ සිත් පෙළට කියනවා ප්‍රතිවේක්ෂා සිත් කියලා. පච්චවේක්කන සිත්. සෛක්ෂයන් වහන්සේගේ ඊට කලින් පහළ වුණා මාර්ගය මාර්ගසිත මේ සිතින් බලන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නෙවෙයි එහෙම කරන්නේ එහෙම කරන්නේ මාර්ගසිත ඵලසිත විපස්සනා කරන්නේ නමුත් මේවා ප්‍රතිවික්ෂා කිරීම වශයෙන් හැරී බැලීම වශයෙන් අරමුණු කරනවා අර වගේම භවංග චලන හිතක් ඇති වෙනවා කැඩිය උපච්ඡේද හිතක් පහළ වෙනවා ඊට පස්සේ සූවාන් මාර්ගසිත පහළ වෙනවා ඊළඟට මේ සෝවාන් මාර්ගසිත හරි අනාගා සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගසිත පහල කර ආරමුණු කරන්නා මනෝද්වාර ජනසිත පහල වෙනවා. එයින් පහලලා හොඳ ඥානයක් තිබෙන ප්‍රඥාව පිරී තිබෙන කාමාවචර ඥාන සම්ප්‍රවිතක් පහල වෙනවා. ඒ පහල වෙන ඒ ඉතින් තමයි අර මාර්ග සිත් බලන්නේ ප්‍රතිවේක්ෂා කරන්නේ දකින්නේ. මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියන ධර්මය. එතකොට ධානා සිත්වලක් තිබෙනවා තවස් සිතකට අරමුණු වීමේ හැකියාව. අරමුණු වීම පස්සේ. ගෝත්‍ර භූෂිතින් තිබෙනවා තවස් සිතකට අරමුණු වීමේ ආරම්මණයක් වීමේ ಗುಣ ස්වභාවයක්. මෝදාන සිත්වලත් තිබෙනවා මාර්ග සිත්වලත් තිබෙනවා අනිත් සිතකට අරමුණු වීමේ ಗುಣ ස්වභාවයක්. ඒක නිසා මේ හැම ධර්මයකම නිර්වාණය තිබෙනවා අරමුණු වීමේ යම්කිසි ගති ස්වභාවයක්. ලෝකෝත්තර ධර්මවලත් ලෞකික සිත්වලත් තිබෙනවා සිත්වලට අරමුණු වීමේ ගතිය. රූපවලත් තිබෙනවා සිත්වලට අරමුණු වීමේ ගතිය. සිත්වලත් තිබෙනවා චෛතසික ධර්මවලත් තිබෙනවා සිතකට අරමුණු වීමේ ගතිය. අරමුණු නොවන කිසිම දෙයක් නැහැ. අතීත අනාගත වර්තමාන සෑම දෙයක්ම හිතට අරමුණු වෙනවා. ඊළඟට තව තිබෙනවා පදයක් යොදලා මෙන්න මෙහෙම. අර ඉස්සෙල්ලන් කිව්ව සමාපත් සමාපatti වශයෙන් සහ විශේෂිත අවස්ථාවකට පත් වුණාන් පස්සේ පසු පහළ වෙන සිත්. දැන් තියෙනවා මෙන්න මෙහෙම ලස්සන වාක්‍යයක් ඒ මානසිකාර වාක්‍යයක් කියලා. සෙක්ඛාවා පුතුජ්ජනාවා කුසලං අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ විපස්සන්ති එතන තිබෙනවා සීක පුජ්‍යලයන් වහන්සේ නමක් හෝ වේවා පෘතජ්ජනෙක් හෝ වේවා. සීක කියලා කිව්වේ සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේ නමක් හෝ එහෙම නැත්නම් කල්යාණ හිත් තිබෙන්නා වූ පෘතජ්ජනයන් කෙනෙක්. කුසලසිත කුසලසිත අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විපස්සනා කරනවා මේ කුසල සිත කියලා කියන්නේ මොකද්ද? කාමාවචර භූමියට අයිති කුසල සිත, රූපාවචර භූමියට අයිති කුසල සිත, අරූපාවචර භූමියට අයිති කුසල සිත. ඕව විතරයි විපස්සනා කරන්නේ. අර ලෝකෝත්තරීය විපස්සනා කරන්නේ මේවා පේරියට පේරියට ගොඩ යනවා. එතකොට මේ කාම රූප අරූප කියනා විස්ථාන වලට අරමුණ අපි හිතමු ධානාසිතක්. ඒ ධානාසිත රූපාවචර ධානය හෝ වේවා අරූපාවචර ධානයක් හෝ වේවා. ධානාසිත එහෙම නැත්නම් කාමාවචර කරපු හොඳ පින්කමක් හෝ වේවා. මෙනෙහි කරනවා. එතකොට මෙනෙහි කරනවා මෙනෙහි කරන්නේ කොහොමද? මෙනෙහි කරන්නේ ඒක විපස්සනා කිරීම වශයෙන් නිත්‍ය නැති දෙයක් වශයෙන් දුක්ඛ සහගත දෙයක් වශයෙන් ආත්මීය සාරයක් නැති දෙයක් හැටියට මෙනෙහි කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම. එහෙම මෙනෙහි කරන්නේ මොකෙන්ද? කුසාසිතකින්. ඒ කුසාසිතට කියනවා විපස්සනා කුසාසිත කියලා. ඒ විපස්සනා කරන කාමාවචර කුසාසිතක්. අර කියන්නා වූ අර ඉස්සර වුණා පහළ වුණා වූ කුසල් සිත පසු පහළ වන්නා වූ විපස්සනා කුසල් සිතට ආරම්මන වීම වශයෙන් අරමුණු වීම වශයෙන් ප්‍රති වෙනවා අරමුණක් වෙනවා එහෙම අරමුණු වෙන්නේ නැත්නම් ඒ කුසල් සිත විදර්ශනා කරන්න බෑ අනිත්‍ය වශයෙන් දැක බලා ගන්නට බෑ දුක් වශයෙන් දැක බලා ගන්න බෑ අනාත්ම වශයෙන් දැක බලා ගන්න බෑ. එහෙම අරමුණු වෙන නිසා තමයි අනිත්‍ය දුක්ඛ ධර්මය අනාත්ම ධර්මයන් ඒකට යොමු කරලා ගලපලා බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ එතනදී පහළ වෙන්නේ මොකද්ද? කුසල ධර්මයක් කුසල ධර්මයකට අරමුණු වීමක් නේ. ඒක නිසා තමයි සික්ඛා පුතු සික්ඛාවා පුතුජනාවා කුසලං අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සති කියන තැනට කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියලා යොදලා තියෙනවා. දැන් අනිත් අපි ධානය පිළිබඳව හිතුවා. ඊළඟට ගෝත්‍ර භූෂිත ඊළඟට බෝධාන සිත මාර්ග සිත ඒ වගේම විපස්සනා කිරීම වශයෙන් සිත තවත් ලස්සන මේ වාක්‍යයක් තිබෙනවා සිද්ධ වෙනවා ඒ තමයි සෙක්ඛාවා පුදුජ්ජනාවා සෛක්ෂන් වහන්සේ නමක් හෝ වේවා පෘතජ්ජනයන් වහන්සේ නමක් හෝ වේවා ඒවා චේතුපරිඥානෙ කුසල චිත්ත සමංගෙස්ස චිත්තං ඥානන්ති. ඒකෙන් කියන්නේ සෝවාන් වෙච්චෝ අන සකදාගාමි අනාගාමි වෙච්ච ආර්ය උතුමේකෝ පුතඥයන් වහන්සේ නමක් මේ චේතු පරිඥානේ ඒ කියන්නේ චේතෝපරේ ඥානය කියලා කියන්නේ විශේෂිත කුසාසිතක්. චතුත්ථ ඥානය පාදක කරගෙන නැගී සිටියව කුසාසිතක්. චේත චතුත්ථ ඥානය මුල් කරගෙන ඒක පදනම් කරගෙන මතුණා වූ කුසලසිතක්. චේතෝපරේ ඥානය. චේතෝපරේ ඥානෙන් කුසල චිත්ත සමංගිස චිත්තම් ඥානන්ති වෙනත් කෙනෙක් ඉන්නවා කුසල් සිතක් තියෙනවා. වෙනත් කෙනෙකුගේ సంతානේ පහළ වෙනවා පින් සිතක් කුසල් සිතක්. ඒ කුසල් සිත මේ චේතුපරි ඥානීය තිබෙන්නා වූ ආර්යයන් වහන්සේ උපසර්ජනයන් වහන්සේ අර එක්කිනාගේ කුසාසිත බලනවා. ඒ කුසාසිත බලනකොට අරමුණු වෙනවා. ඒ ආර්යයන් වහන්සේව චේතුපරිය එතකොට චේතුපරිය කුසල හිතට අරමුණු වෙන්නේ චේතුපරිය කුසල සිතට අරමුණු වෙන්නේ අනිත් එක්කෙනාගේ හිතේ පහළ වෙන්නා වූ කුසල සිතක්. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ කුසල ධම්මෝ කුසලස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චේන ඒක මේ වෙලාවේ සිද්ධ කරන්නත් පුළුවන්. දැන් ඉන්න වෙලාවේ. දැන් මේ වෙලාවේ ඉන්නවා එක්කෙනෙක් වාඩි වෙලා එයා හොඳට බුද්ධ වන්දනාව කරනවා. ඒ වගේම භාවනාවක් කරනවා. මෛත්‍රියක් කරන බලනවා. ඒ වෙලාවේදී චේතෝ පරිඥාන ශක්තිය තිබෙනා වූ වහන්සේ අර කුසාසිත බලන ඒ චේතුපරි ඥාණයට අරමුණු වෙන්නේ අනිත් එක්කිනාගේ අර කුසාසිත. සමහර වෙලාවට යාට දැනගන්න පුළුවන් සමාපත්තිය කියනවා නම් ධ්‍යාන සමාපatti කුසාසිත. කරන්නා වූ දේ දැනගන්න පුළුවන්. එතකොට ධ්‍යානය කියනවා නම් ඒ ධ්‍යාන මට්ටම දැනගන්න පුළුවන්. ඒක නිසා මෙතන මේ චේතෝපරිඥාණයට අරමුණු වීම වශයෙන් තමයි අරමුණු වෙන්නා වූ මානසික කර්මය ඒ මානසික කාර්ය වශයෙන් පවත්නා වූ ඒ චිතට අරමුණු වීම වශයෙන් සිද්ධ වෙන දේ තමයි කියන්නේ. ඒක චිත්ත වීතියකට අනුව සිද්ධ වෙන්නේ. ඉස්සරලා ඔය මේ යන තාලෙකින් ගොඩක් ඔක දිගයි. ඒ කියන්නේ ඔය ධානයක් හතරවෙනි ධානයේ ලැබූ මාත්‍රයෙන්ම මේ කෙනෙකුට ඒක ලැබෙන්නේ නැහැ. ඒ වගේම හොඳට හුරු කරන්න ඕනේ. පුරුදු කරන්න ඕන පුරුදු කරන්න ඕන නැගී හිටින්ට ඒකට ඇතුල් වෙන්න ඒ විදිහට පුරුදු කරන්න ඕන. එහෙම කරපු එක්කෙනෙකුට තමයි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ චේතු මේ අර අදිස්ථාන කරන හතරවෙනි ධානයේ පස්සේ මගේ හිතේ මේ පරිසිත් දකින්නා වූ නුවණ පහළ වේවා කියලා ඊට පස්සේ පහළ වෙනවා. ඒක පහළ වුණාන් පස්සේ ඒ පහළ වෙන්නේ ඉතින් අර හතරවෙනි ධානය පදනම් කරගෙන චේතු පරිඥාණය. ඊළඟට තිබෙනවා තව පාලි පදයක් යොදලා තිබෙනවා. ඒකත් කුසල ධර්ම සම්බන්ධවයි. ආකාසානංචායතන කුසලය ඒ කියන්නේ අහස අරමුණු කරගෙන ලබන කුසලේ විඥානංචායතන කුසලය කුසලස්ස ආරම්මන පච්චේන පච්චය ඒක ඒකත් චතුත්ථ ධානයේ පදනම් වෙලා තමයි හැදෙන්නේ. මේ චිතන අහසයි අපිට මේ වටපිටාවේ තිබෙන දැනෙන අහසයි චිතන අහසයි ධානයක් ඇතුලෙන් අරමුණක් හැටියට මතුවී එන්නා වූ අහසයි වෙනස්. මේ සමහර වෙලාවට කෙනෙක් ආකාසානංචායතනය අනිත් අයට උගන්වනවා ඒ තමයි මේ නිල් පාට අහස ගැන හිතන්න කියලා. ඒ බාහිර එකක්. මේ දවල් කාලේට අහස නිල් පාටයි ඒ නිල් පාට අහස වගේ හිතන්නේ කියලා. එහෙම ධ්‍යාන භාවනාවේදී ආකාශ අරමුණු කරන්නේ නැහැ ඒ ඒකේ කරන්නේ මේ එළිය පැත්තේ හිතා ගැනීමක් නේ. බාහිර හිතා ගැනීමක් නේ. චතුත්ථ ධානයේදී ආකාශ ආකාශ සංඥාව ගන්න එහෙම නෙවෙයි. චතුර්ථ ධානයේදී ආකාශ සංඥාව ගන්නේ ධ්‍යාන සමාපත්තියට සමවැදිලා ඒ ධ්‍යාන සමාපත්තිය තුලින්ම විසුරුවන්නා වූ පුළුල් කරන්නා වූ විහිදුවන්නා වූ ඒකෙන් මතු වී එන්නා වූ අහස් සංඥාවක් තිබෙනවා අහස් සංඥාව ඒ අහස් සංඥාව තමයි වඩන්නේ දියුණු කරන්නේ හදන්නේ ඒ අහස් සංඥාව ඒකට කියනවා ආකාසන් ආංචායතනෙ. අහස් සංඥාව. ඒ අහස් සංඥාව දැනෙන්නේ මොකටද? කුසාසිත. ආකාසන් ආකාසන් ආකාසා නංචායතන කුසාසිතට තමයි ඒ සංඥාව දැනෙන්නේ. දැන් කෙනෙක් ආකාසානංචායතනයට සමවැදිලා එළියට එනවා. ඒක ආවන් පස්සේ අර අහස ධානයේ ඇතුලෙන් මතුණා වූ අහස මතු අහස අරමුණු කරන්නා වූ කුසල් සිත පසුව මෙනෙහි කරනවා විඥානං ඡායතනං කුසලස්ස ආරම්මන පච්චේන පච්චයෝ ඉස්සර වෙලා ආක අහස මෙනෙහි කරා වූ කුසල් සිතට කුසල් සිත මේ විඥාන සිතින් අරමුණු කරනවා. පස්සේ සිතකින්. එහෙම අරමුණු කිරීම වශයෙන් තමයි දෙවෙනි ඔය ධානයේ පහළ වෙන්නේ. ඒ කියන්නේ රූපාවචර දෙවෙනි ධානයේ පහළ වෙන්නේ ඉස්තරලා ආකාශය මෙනෙහි කරපු හිත අරමුණු කරගෙනයි. එතනදි සිද්ධ වෙන්නේ මොකද්ද? වැඩි වශයෙන් කුසලෝ ධම්මෝ කුසලස ධම්මස්ස ආරම්මන පත්‍යේන පච්චේන පච්චයෝ කියන කාරණයයි. වෙන කිසිම දෙයක් ඒකෙන් අරමුණු කරන්නේ නැහැ. ඊළඟට තමයි තව එකක් තියෙනවා මේ කාමාවචර මේකේ ගුණ දුස් මෙනෙහි කරන දේවල් පස්සේ හිතකින් කරන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාවේදී දැන් තව එකක් තියෙන මෙන්න මෙහෙම හිතා ගන්න හොඳ නැහැ මේ කාමාවචර කුසාසිත වලට ඒව අරමුණු වෙන්නේ නැහැ කියලා වෙනවා ප්‍රතිවීක්ෂා කරන අවස්ථාවේදී. ප්‍රතිවීක්ෂා කරන අවස්ථාවේදී ඒක සිද්ධ වෙනවා. හැබැයි එහෙම වැඩි සතුටක් එහෙම දැනෙන ඉස්සෙල්ලා වගේ එකක් නෙවෙයි. නිකන් සාමාන්‍ය සාමේ උපේක්ෂා සහගතව ඇති වෙන්නා වූ කුසල් සිත් වලට තමයි වාරමුණු වෙන්නේ. ඒත් හේතුව චතුත්ථ ධානයෙන් එහාට ඒ තරම් මේ සතුට පිළිතන්නේ උපේක්ෂා සහගත වෙනවා වැඩි. ඊළඟට දැන් අපි කියාගෙන ආවා ආකාසානං ඡායතන විඥානං ඡායතනේ ඊට පස්සේ තියෙනවා මේ ඔය ආකින්චඤ්ඤායතන කුසල ඒක තරූප අරූපාවචරයි තුන්වෙනි අරූපාවචර ධානසිත ආකින් සංඥායතන කුසලය ඒ ඒ සිතට ඒ සිත අවශ්‍යයි නේව සංඥා නා සංඥාතන යන්න අර ඉස්සෙල්ලා ආකාසානංචායතනයේ තිබිච්ච ආකාශය දැනගන්නා වූ හිත තමයි විඥානංචායතනයට අරමුණු වෙන්නේ වගේ ආකින්චඤ්ඤායතන කුසලසිත ඒ කුසලසිත තමයි මේව සංඥා ඥාන නාසඤ්ඤායතනයේ කුසලයට අරමුණු කරන්න පුළුවන්කම තියෙන. ඒක අල්ලගෙන තමයි මේ දේව සංඥා නාසඤ්ඤායතන පහළ වෙන්නේ. මේ ඒ විදිහට මෙනෙහි කරනකොට එතන සිද්ධ වෙන්නේ මොකද්ද? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස ආරමණ පච්චේන පච්චයෝ කියන එකයි. තවත් තියෙනවා දැන් තව එකක් තිබෙනවා ඔය ධ්‍යානවල තිබෙනා වූ ස්වභාවයන් මෙනෙහි කරනවා. ධ්‍යානවල තිබෙනා වූ ස්වභාවයන් අහස මෙනෙහි කරා මේ විදිහට විඥානය මෙනෙහි කරා ඒව මෙනෙහි ඒවා ඒවා ගැන හිතන්න පුළුවන් කාමාවචර කුසාසිත වලින්. දැන් රූපාවචර කුසලයකටපත් වුණා වූ කෙනා ධානයකට සමාපත්තියකටපත් වී ආපු කෙනා මේ එතනින් නැගී හිටියා වූ කෙනා එතනින් මිදී හිටියත් එයාගේ සිත මේ ඒවා අරමුණු නොකර ඉන්නේ ප්‍රතිවේක්ෂා කිරීම වශයෙන් කාමාවචර සිත් පහළන උඩාක්ම මේ පහළ වෙන්නේ ඒව උපේක්ෂා සහගත වැඩි ගැම්මක් නැතුව මේ දැන් උපේක්ෂාවනේ බර වෙන්නේ ගොඩක් ඔය චතුත්ථ ධානයෙන් එහාට ඒව අරමුණු කරන කොටත් කාමාවචර කුසාසිත වලින් ඒ ධානවල තිබෙනා වූ ස්වභාවයක් අරමුණු කරන මෙහෙම එකක් වුණා හැබැයි චතුත්ථ ධානයේ තිබෙන්නේ ගුණ වශයෙන් ගත්තම ධාන අංග වශයෙන් ගත්තම අරමුණු වශයෙන් නම් වෙනස් අංග වශයෙන් ගත්තම පස්සේ තියෙන්නේ උපේක්ෂාවයි ඒකාග්‍රතාවයයි හොඳ සිහියයි. උපේක්ෂා ඒකාග්‍රතාවය හොඳට තියෙනවා. ඒක නිසා උපේක්ෂාවට බර වැඩි. හොඳයි මේ වෙලාවේදී මම මේ පින්වතුන්ට මම අද චිත් කුසල ධර්ම කුසල ධර්ම එක වැඩ කරන පීලි කීපයක් අපි කියලා දුන්නා. තවත් වෙනවා මේ කියන කියන්න අපි පේන කීපයක් කියලා දුන්නා. ඥාන ඥාණයෙන් නැගේ හිත මේවා නැවත නැවත නැවත නැවත දැනගත යුතු දේවල් හේතුව ඕලාරික ආරම්මණයක් වාගේ නෙවෙයි. අපි බොහෝ තැන්වල කතා කරලා තිබෙනවා ඇස මුල් කරගෙන. ඒ කියන්නේ කාමාවචර කුසාසීත් පහ වේතිය පහළ වෙනකොට ඒවට අරමුණු වෙන වර්ණය, ශබ්දය, ගන්ධය රස ස්පර්ශය මෙතන කියන්නේ ඒ වගේ ඌලාරික බාහිරින් ගන්නා දේවල් නෙවෙයි මේවා ඇවිල්ලා මේ හිත ඇතුලේ පහළ වෙන්නා වූ ධර්ම සංඥාත් එක්ක වැඩ කරන දේවල් ධර්ම සංඥා අරමුණු කරගෙන මනෝමය ධර්ම අරමුණු කරගෙන කුසල ධර්ම අරමුණු කරන කුසල ධර්ම පහළ වෙන ආකාරය ඒක නිසා මේ වෙලාවේ අපි ওই විදිහට මේ බුදුන් දේශනාවේ තිබෙනා වූ දහම් පාඩයක් මුල් කරගෙන ඔය මේ කරුණාවක් කියලා දුන්නේ. ඒ වගේ මේ ඒ අනුසාරයෙන් ඒ අනුසාරයෙන් අපි භාවනා කිරීම වශයෙන් මේ තහවුරු කර ගැනීම වශයෙන් අපි කරන එක හොඳයි. අපි කරපු වන්දනාවක් අපිට මතක් වෙනවා. වන්දනාවක් කරන වෙලාවේදී මගේ හිත මම පිටුවාගත්ත විදිය මතක් කරගන්න. ඊළඟට භාවනාවක් කරපු වෙලාවේදී මම මෙන්න මේ විදිහට මෙනෙහි කරා මෙනෙහි කරා කියලා ඒ හිත මතක් කරව ගන්න අවදි කරව ගන්න. ඒ අවදි කරව ගන්නකොට හිත මතක් කර ගන්නකොට මේ විදිහට මම හිතුවා මේ විදිහට මම මෙනෙහි කරා මේ විදිහට වන්දනා කරා මේ විදිහට මම කුසාසිතක් පිටව සතුටුනා කියලා මෙනෙහි කරනකොට අර කුසාසිත දැන් මේ වෙලාවේදී මෙනෙහි කරන්නා වූ කුසාසිතට ප්‍රතිදේශා කරන මෙනෙහි කරන කුසාසිතට ඒක ඉදිරිපත් කරගෙන කුසාසිතකට කුසාසිතක් ඉදිරිපත් වෙන ආකාරය අරමුණු වෙන ආකාරය සීලේ පිළිබඳව සමාධියේ පිළිබඳව වන්දනා පිළිබඳ උදව් උපකාරය පිළිබඳ හොඳට ඔය දෙහි හිතන්න පුළුවන් ඒ නිසා මේක අපිට තහවුරු කරගන්න පුළුවන් ඒ අනුසාරයෙන් ඉදිරියේදී ධානය වලට යොමු වෙලා මෙනෙහි කරන්නේ මෙන්න මේ විදිහටයි කියලා. ඉතින් අද මම මේ වෙලාවේ මේ ප්‍රමාණයෙන් අද දවසට කියලා දෙන්න ඉදිරිපත් කරගත්ත ටික අවසන් කරනවා. අද සමාජික පින්වතුන් යම් ප්‍රමාණයක් අඩුයි වගේ පේනවා. ඒ වුණත් ඒ පින්වතුන්ට අනාගතයේදී මේක අහන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තිබෙනවා. හොඳට මේ ගැන අහන්න, හොඳට හිතන්න මෙනෙහි කරන්න, ඒ වගේම මේ මෙනෙහි කරන්නා වූ හිතකටත් මේ අරමුණු වෙන්නේ ධර්මයක්මයි. මේ කරුණ හොඳට අවබෝධ කරගෙන වටහාගෙන තේරුම් අරගෙන මේ ප්‍රතිපදාවේ ගමන් කොටේ කාන්තෙන්ම සෑම දිනාටම ධර්ම අවබෝධය, නිර්වාණ අවබෝධය ඒ කාන්තිම සුවසේ සිද්ධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ අනන්ත අප්‍රමාණ පින් අද දවස් අපිට වාග්ය ලැබුණා ඉතාමත් විශේෂ කරුණු කීපයකටම සමන් දෙන්න මම ගෞරවයෙන් කල්යන මිත්‍රෙන් කියමු වෙන්න කැමතියි ඒ ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරපු කොටසේ යම් කිසි තැනක් පැහැදිලිවකට පැහැදිලි කරගන්න තියෙනවා නම් Um, ඒකට අවස්ථාව තියෙනවා දැන් සර්වන් සර්ණයි සර්වන් සර්ණයි අත්තමාන පිටවරුනි ස්වාමීන් වහන්සේ ඉතාම වටිනා ධර්ම කරුණු ටිකක් රැස් කර ගන්න පුළුවන් වුණා සංඥා සෝභාන්තර බොහොම තින් මම අහන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි කුසල ධර්මයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයෙන් මෙනෙහි කරන විට ත්‍රිලක්ෂණය අරගෙන මෙනෙහි කරනකොට කොහොමද කරන්න ඕනේ කියලා. දැන් ජයන්ත මහත්තයාගේ ඉස්සතිය ඇහුවා අර මේ පූජා භාණ්ඩ වගේ වෙනකොට රූප සංඥාවක් නේද කියලා. එහෙම නැතුව ස්වාමීන් වහන්සේ දැන් අපි හිතමුකෝ උපෝසත සීලයක් සමාදන් වෙලා ගිය සතියේ මම සමාදන් වුණා. එතකොට ස්වාමීන් වහන්සේ මේ සතිය ප්‍රත්‍යවේක්ෂා කරනවා නම් මම හිතන්න ඕනේ මම මේ වෙලාවේ කාමාවචර ඥාන සංපයුක්ත සංකාරික කුසල සිතක් තිබුණා ඒ සිතේ මේ මේ චෛතසික වැඩ කරා ඒවා ඒ පවාරණය කිරීමෙන් පස්සේ නැති වෙලා ගියා දැන් තියෙන්නේ මට මේ ආකාර සමහරට උපේක්ෂා සහගත සිතක් ඒක කියන අරමුණ කියලා ඒ විදිහට ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් ඒක තලේතු ආකාරය ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං ඒ ඒ කියපු විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒක ඒක ඒක ප්‍රතිවේක්ෂා කිරීම වශයෙන් ප්‍රතිවේක්ෂා කිරීම වශයෙන් ඒ තමන් කරපු දේවල් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනවා මේක අදට නෑ කියලා දැනට නෑ ඒක එතනම නැති වෙලා විනාශ වෙලා ගියා කියලා මෙනෙහි කරනවා ඒකත් හරි තවත් තිබෙනවා මේ බලන බැලීම් ක්‍රමයක් දැන් කුසල් සිත වශයෙන් බලනකොට දැන් දවසක් සිල් සමාදන් වුණාම ඒ දවස තුල පහළ වෙච්ච කුසල් සිත් ටික ඔක්කොම මෙතන එක හිතකින් අරමුණු කරන්න බෑනේ එතකොට Tamanට තේරෙනවා මම සිල් සමාදන් වෙනකොට මට පහළ වෙච්ච සිත. ගාතාවක් කියනකොට ඒ පහළ වෙච්ච සිත. නමස්කාරය කියනකොට පහළ වෙච්ච සිත අරමුණු වෙච්ච හිත. ශික්ෂාපද කියනකොට පහළ වෙච්ච හිත. ඔය විදිහට සීලයට යටත්ව දවස් 30 වරින් වර වරින් වර ඒ පහළ වෙච්ච සිතුවිලි අවස්ථා. ඒ කියන්නේ මතක තියෙන ඒවත් තිබෙනවා අමතක වෙච්ච ඒවත් තියෙනවා. ඔක්කොම එක පෙළට පෙළ ගස්සලා එක තීරුවකට පිළිවෙලකට ගන්න බෑ. මෙතනදී මත් කරගන්න පුළුවන්කම තිබෙන්නේ විශේෂ ඒ සීල සමාදානයේ තුල සීලය අරමුණු කරගෙන කරපු විශේෂිත චිත්ත ඒකාග්‍රතාවය මුල් කරගෙන පහළ කරගත්ත ඒ අවස්ථා ටික අරමුණු කරන්න ඕනේ. ඒ අවස්ථා ටික අරමුණු කරනකොට මට මේ විදිහට හිතුණා. මේ විදිහේ හිතුවා. මේ විදිහට කල්පනා වුණා. මේ විදිහට සීලය ගැන මෙනෙහි කරා කියලා ඒ ඉදන් කරපු ඒ සිතුවිලි ටික මෙතෙන්ට ඇදලා ඇදලා ගන්න බලන්න. එහෙම නැත්නම් ඒ ටිකේ ඒ හරියට හිත මෙන් යවලා අරමුණු කරන්න බලන්න ඕන. අරමුණු කරන්නට බලනකොට මේ මේ දැනෙන එකක් තමයි මෙන් හිත ඒවට අරමුණු කරනකොට ඩිංගක් කියලා මෙනෙහි වෙලා තිබිලා නිකන් අරමුණෙන් ගැලවිලා යනවා හිත. දැන් අපි මේ වෙලාවේ හිතකින් ඒ පරණ හිත මේ අරමුණු කරනකොට ටික වේලාවක් ඒක තිබිලා ඒ අරමුණු වෙන නැති වෙනවා. ඒක ඇවිල්ලා ආරම් මේ වර්තමානයේ අරමුණු අරමුණ අතීත අරමුණ විනාශ විනාශ වී යෑම වශයෙන් සිද්ධ වෙනදී. ඒක වෙන්න හේතුව ඒ සිත වැඩි කාලයක් තිබුණේ නෑ එදා සිය සමාදන් වෙච්ච දවසෙත්. ඒක ඇති වෙලා මට පස්සේ හිතකට පරිවර්තනය වුණා. බැලුවොත් එහෙම ඒ හිත කොච්චරක් වෙලා තිබුණාද? වන්දනා කරන හිත කොච්චරක් වෙලා තිබුණාද? ගාථා කියන හිත කොච්චරක් වෙලා තිබුණාද කියලා මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගියාන් පස්සේ ඒක වැඩි වෙලාවක් තිබුණේ නෑ. දැන් හිතනවා ඒ වගේ හිතක් කොච්චර වැඩි වෙලාවක් තිබුණා නම් කොච්චර අගේද කියලා. ඒ වුණාට ඒක එහෙම වෙලා නැහැ. වෙලා නැත්තේ ඒ සිතිවිලි වලට එහෙම දිගට රැඳී පවතින්න පුළුවන් හයියක් ගැම්මක් ශක්තියක් තිබිලා නැහැ. ඒක නිසා ඒව කැඩලා තිබෙනවා. අපි කැමති වුණත් නැතත් අපි කැමති වුණත් නැතත් පැතුවත් නැතත් ඒවට එහෙම දිගට හයියට ගැළපෙලා ඉන්න පුළුවන් කමක් නැහැ අපිට මේ මෙනේ කරගන්න. එහෙම ගතියක් ඒක තියෙනවා. වචනයක් තිබෙනවා අනිත්‍ය කියන්නේ ඇයි? කයක් තියෙන, ඡය වීම වශයෙන්. කයක් තියෙන, කය ඡය වීම වශයෙන්, විනාශ වීම වශයෙන්, නැතිවීම වශයෙන් තමයි නැතිවීම වර්තයෙන් තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඒක නිසා ඒ හිතවිලි දා පහළ වෙච්ච බව හැබෑව. ඇත්තයි. අදට මට මේව මෙනෙහි කරන්න සිද්ධ වුණේ අතීතයට ගිහිලා කැඩෙච්ච ඉඳයි. ඒ පින්තූරෙම මේ වර්තමානයේ ඔන්න ඔය විදිහට තමයි ඒක මෙනෙහි කරන්න ඕන වෙන්නේ. ඒ හැන්දෑවේ පිසිල් පවාරණයකට කරනකොට උදේසිල් ගන්නකොට වරින් වර සීලය ගැන හිතනකොට මෙනෙහි කරනකොට මේවා ඔය විදිහට මෙනෙහි කරනකොට හොඳට මේ Tamanට අර අතීත කුසලය වර්තමාන කුසලයෙන් මෙනෙහි කිරීම අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. ඔය විදිහට සිද්ධ වෙනවා. තේරුණා සංඥාත බොහොම හොඳයි තවත් ඇයට අවස්ථාවක් තියෙනවා. ප්‍රශ්න තියෙනවා නම් කවුරු හරි ඇහුවට කමක් නැහැ. එහෙම නැත්නම් ඉතින් අපි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ පොඩි <clears throat> ප්‍රශ්නයක් අපි සාමාන්‍යයෙන් සූත්‍ර දේශනාවල එහෙම අහනකොට ඇහෙන දෙයක් තමයි දැන් ආකාශය අනන්තයි කියලා ආකාශ අනන්ත ඡායතනයට සමවදිනවා ඒ වගේම විඥානය අනන්තයි කියලා විඥානංචාය විඥාන ඡායතනයට සමවදිනවා කියලා ස්වාමීන් වහන්සේ අද වහන්සේ අපිට විස්තර කරපු විදිහට විඥානං ඡායතනයට සමවදීම සඳහා ආකාසානංචායතන සිත පිළිබඳව සිතීමක් කරන බවක් කියවුණා. ඒක තවදුරටත් විස්තර කරලා දෙන්න සමන්නාසේ. ඒ දෙක වෙනසක් තියනවද නැත්නම් එකම දේද මේ දෙපැත්තකින් කියවෙන්නේ කියලා සමන්නාසේ පෙරවන් කරනවා. ඔය ඔය කියපුලක ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ චතුත්ථ ධානයේ පාදක කරගෙනයි. චතුත්ථ ධානයේ තිබෙන්නේ උපේක්ෂා ඒකාග්‍රතාවය හරි බලවත්. උපේක්ෂා ඒකාග්‍රතාවයෙන් යුක්ත වෙච්ච හතරවෙනි ධානය හිතට හයියට ගැම්මට තితి භාවයට පත් කරගන්න නැතුව ඒක කරන්න බෑ. තితి කියලා කියන්නේ හිතලා තියෙනවා. හොඳට Tamanට ඕන විදිහට ගැළවිලා යන්නේ නැතුව පිටුවා ගත්තා. ඒකට කියනවා තితి තితి භාවය කියලා. අනිත් එක තමයි හෙල්ලෙන්නේ නැහැ. ආනන්දේ රූප වලට එහෙම මෙනෙහි කරකට දුවන හිතකුත් නෙවෙයි. එතන තමයි මේ ආකාසානං ඡායතනෙ එහෙම නැත්නම් ආස කියන එක මෙනෙහි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් බලන්න සිත උපේක්ෂා සාගතන ගියත් මේ එන අරමුණ එක වැඩි ගණදිනුවක් කරන්න හොඳ මැදිහත් හිතකින් ඇලීමක් නැහැ. සතුටු වීමක් කොහෙත්ම නැහැ. ඔය තියෙන දෙයක් එහෙම බලාගෙන ඉන්නවා. සිහිය හොඳට තිබෙනවා. ඒකාග්‍රතාවේ හරිම බලවත්. එතකොට ඒ අරමුණ ඒකාග්‍රතාවයෙන් බලනවා නම් ඒකාග්‍රතාවෙන් උපේක්ෂාවෙන් බලනවා නම් එතකොට ඇති වෙන එතනින් මේ හරවනවා මේ හරවනවා මෙනෙහි කරන්ට ඒකට අනුව ආකාශය ආකාශය ආකාශය කියලා අහස පිළිබඳව මේ මෙනෙහි කිරීමක් කරනවා. හැබැයි ඒක ඕනේ තද බල ආශාවකින් කරන එකක් නෙවෙයි උපේක්ෂාවෙන් යුක්තව කරනවා. සීසන් හිත සමාධි වෙලා තිබෙන නිසා අර අහස කියන එක මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට අහස සංඥාවක් ඇති වෙනවා. අහස මෙන්න මෙහෙමයි කියලා. හැබැයි එළිය අහස මෙනෙහි කරන්නේ නැහැ. හොඳට කල්පනා කරගන්න එළිය අහස ගැන හිතපු ගමන් වෙන්නේ ආරම්මණයෙන් හිත පිටට යනවා. ආකාශය ගැන හිතනවා එළිය රහස ගැන. අවකාශය ගැන. මේ කරන්නේ ධාන ධාන ආකාශ සංඥා ගැන මෙනෙහි කිරීම. ඒ ආකාශ සංඥාව ඇතුලෙන් හැදිලා එනවා. ඇතුලෙන් ආකාශ සංඥාව හැදිලා ආවන් පස්සේ ඒක හිත පිහිටුනවා. ඒක ගොඩාක් තියෙනවා. දැන් ඔන්න පැය දෙකක් තුනක් හතරක් ওই විදිහට ආකාශ සංඥාවත් එක්ක හිත ගනුදෙනු කරගෙන පිටුන. ඊට පස්සේ විඥාණයට හිත පරිවර්තනය කරන්නේ ඒ චතුත්ථ ධානයේ ඇතුලේ අහස සංඥාවත් එක්ක උපේක්ෂාවෙන් හිත ගනුදෙනුවක් පැවැත්තුවා හිතක් ඒ තමයි අහස අරමුණු කරගෙන පැවතියා වූ හිත එවත් විඥානය. දෙවෙනි ධානය කියන්නේ ආත් විඥානං ඡායතනය කියනකොට අරමුණක් එපායි. ඒ අරමුණ විඥානං ඡායතනෙ ගන්න පිට අරමුණක් නෙවෙයි. කාමාවචර අරමුණක් හොයාගෙන ආවොත් එහෙම හතරවෙනි ධානයෙන් එළියට බහිනවා. මලක් ගැන හිතපු එකක් ගැන හිතාගෙන හිටියොත් එහෙම චතුත්ථ ධානයෙන් එළියට බහිනවා. ශබ්ද බද්ධ ගැන හිතන්න ගියොත් එහෙම චතුත්ථ ධානයෙන් එළියට බහිනවා. දැන් මේ එළියට බහලා මේ වැඩේ කරන්න බෑ. හිතන ළඟම තිබෙන්නා වූ යාළු හිත ගන්න ඕන. ඒ තමයි විඥානං ඡායතනෙට අරමුණු වෙන්නේ විඥාණයට අර ඒ ඒ චතරවෙනි ධානයේම ඉඳගෙන චතුත්ථ ධානයේම බැහැගෙන උපේක්ෂාවෙන් යුක්තව මෙනෙහි කළා වූ උපේක්ෂාව පදනම් වූ උපේක්ෂා මොහොතට තිබෙන්නා වූ ආසාරමුණු කරපු විඥාණය මේ පස්සේ හිතකින් හිතනවා ආකාශයේ යන්තරන් අනන්තයි නම් ඒ අනන්ත අපරිමාණ ආකාශයක් ගැන මෙනෙහි කරේ මෙන්න මේ අනන්ත අපරිමාණ ආකාශයක් මෙනෙහි කරන්නට හැකියාව තියෙන මේ විඥානයයි. ඒක නිසා යන්තරන් අහස අනන්තයි නම් ඒතම් ප්‍රමාණයට විඥානය අනන්තයි. කියලා ඒ අරමුණ තමයි ගන්නෙ. අනන්ත ආකාශ අනන්ත විඥාන අනන්ත විඥාන අනන්ත විඥාන කියලා මෙනෙහි කිරීමෙන් හැම තැනටම කොතන ගියත් විඥානය විතරයි තියෙන එකටයි දැනෙන්නේ. අන්නේ විදිහට තමයි විඥාන ඡායතනයේට හිත හරවන්නේ. ඒකේ අත්වශයෙන්ම සංඥා ප්‍රභේදයක් තියෙනවා. චතුත්ථ ධානය ඉස්සෙල්ලා තිබුණේ ඉස්සෙල්ලා තිබුණේ ආකාශ අරමුණ දැන් තියෙන විඥාන අරමුණ. අරමුණ වෙනස් කරා. ඒ විදිහටයි උනේ මා. පෙරවන් සර්. පෙරවන් සර් නැසන්නාස අප්‍රමාණ පින් තවත් කාටද යමක් මත කර ගන්න තියෙනවා. චූටි දෙයක් ආගන් තියෙන අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ ගෝත්‍ර භූසිත ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න ස්වාමීන් වහන්සේ. මට පැහැදිලි වුණේ අවස්ථා දෙකදී ගෝත්‍ර භූසිත පහළ වෙනවා කියලා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ වශයෙන් ධානයන්ට යනකොට ඊළඟට සුද්ධජන භූමියේ අවසාන පිට වශයෙන් සෝවාන් ආදී මාර්ගයන් ඵලයන්ට යනකොටක් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ ඒකයි ප්‍රථම ඥාන සිතෙත් ගෝත්‍රභූ සිත පහළ වෙනවද පොඩ්ඩක් ඒ ටික පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං අ පහළ වෙනවා ඒක පහළ වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ පාර වෙන්නේ ඇත්ත වශයෙන් පෘථජ්ජනයාගේ ධානයට අනුරූප වයි ඒ කියන්නේ එතන ගෝත්‍ර භූ කියලා කියන්නේ මේ ආර්ය භූමියටපත් වුණා කියන එක නෙවෙයි කාම භූමියෙන් එළියට ගියා කියන එකයි. කාම භූමියෙන් උඩට ගියා කියන එකයි. ඒ කියන්නේ අර ආර්ය ගෝත්‍රයටපත් වුණා කියන එක තමයි අර අතෙන්ට ගලපන්ටු වෙනකම තියෙන්නේ. දැන් චිත්ත වීති දෙකක්නේ. චිත්ත වීති දෙකක් තියෙනවා. එකක් තමයි ධාන ධානයක් කරා යන චිත්ත වීතිය ඒ ධානයක ධාන මොකද්ද කියන්නේ ධාන අර්පණ චිත්ත වීතිය අර්පණ චිත්ත වීතිය තිබෙන්නේ ධාන නිමිත්ත අරමුණු කරගෙන පරිකර්ම කරන්නා වූ ධාන නිමිත්ත අරමුණු කරගෙන උපචාර වන්නා වූ ධාන නිමිත්ත අරමුණු කරගෙන අනුරෝම වන්නා වූ ධාන නිමිත්ත අරමුණු කරගෙන මේ ඉස්සර වෙලා පහළ වුණා වූ කාමාවචර කුසාසිත අතහැරලා උඩට යනවා. ඒකට කියනවා ධ්‍යාන තත්ත්වයටපත් වෙනවා කියලා. කාමාවචර මට්ටමේ සිත් පරම්පරාවක් ගියාපව හැබැයි දැන් මෙතනින් එහාට යන්නේ ඊට වඩා උසස් තත්ත්වයටපත් වෙන එකක් කියලා. ඒ අර මොකක්ද ඊළඟට මාර්ග අවස්ථාවේදී ගෝත්‍ර භූ ඥාන කියලා කියේ ගෝත්‍ර භූහිත කියලා කියන්නේ එතනත් ගෝත්‍ර භූ තමයි හැබැයි එතන තියෙන්නේ පෘථග්ජන භාවයෙන් මුදවලා පෘථග්ජන භාවයෙන් ගොඩ කරලා පෘථග්ජන භාවයෙන් ඔසවා තබලා මේ ඉහළ තත්ත්වයටපත් කිරීම වශයෙන් තමයි එතන තියෙන්නේ මෙතන තියෙන්නේ කාමාචර භාවයෙන් රූපාවචර තත්ත්වයට යන එක. ඔය දෙක වෙනසක්. බොහොම පිං ස්වාමීන් වහන්සේ තේරුණායි. හොඳයි තවත් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ශ්‍රීපත් ගන්න පුළුවන් සර්වන් සර්ණයි. සර්වන් සර්ණයි ස්වාමීන් වහන්සේ. මට මෙතෙන්දි ප්‍රශ්නයක් ආවා මේ පුත්‍රජනය කියන්නේ කෙලස් තියෙන පුද්ගලයෙක්නේ. එතකොට මේ පුත්‍රජනය හොඳ ධානය මට්ටමකට යන්න තරම් තත්ත්වයකට කොහොමද හිතපත් කරගන්නේ කියලා. ප්‍රත්‍යඥයෝ ඉන්නවා දෙන්නේ කියනවා. එක්කෙනෙක් ඉන්නවා ආන්ද පුත්‍ජනයා එක්කෙනෙක් ඉන්නවා කල්යාණ පුත්‍ජනයා කියලා. මෙතන කියන්නේ කල්යාණ පුත්‍ජනයා. කල්යාණ පුත්‍ජනයාට පුත්‍ජන භාවයේ හිටියත් පුළුවන් හිත හදන්න. දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ සංසාරයේදී සෝවාන් වෙලා නෙවෙයිනේ මගපල මාර්ගඵල මේ කියන්නේ ඒ පාරමී පිරුවේ එතකොට සරියුත් මුගලන් ස්වාමින් වහන්සේලා එතකොට අතීතයේ හිටපු ශ්‍රාවකයන් වහන්සේලා සත්පුරුෂ ආශ්‍රය ලබාගෙන සත්පුරුෂ ආශ්‍රය ලබාගෙන උන්වහන්සේලා ධ්‍යාන වැඩුවා අදත් ඒ වගේ කල්යාණ මේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන කල්යාණ ප්‍රසජ්ජනයෝ මේ කෙලෙස් වල තිබෙන සැර බව දැනගෙන ඒවා හොඳ නෑ කියලා දැනගෙන ඒවා යට කරලා විස්කම්බණය කරලා විස්කම්බණය කරලා කියන්නේ කුසල් වැඩි වැඩියෙන් වැඩලා වටලා අරවට එන්න දෙන්නේ නැතුව පාලනය කරන්න පුළුවන් හිතක් හදා ගන්නවා. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න මාර්ගඵල ලබන්න කලින් පුළුවන්. එහෙම කරනවා කන්නේ. අනිත් එක ඔය ප්‍රත්‍යඥයන්ට ඔය ධානය තිබෙන්නාම වයි ඉන්නවා. සමහර අය අපි දැකලා තියෙනවා හොඳට පැය දෙක තුන හතර පහ හත අට පුළුවන් මේ ඒ ඒවට සමවැදලා ඒවත් එක්ක හිත අසුරවන්න පුළුවන්. එහෙම ශක්තියක් තියෙනවා. ඒක කරන්න පුළුවන්. හොඳ හොඳ ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. ඉන්ද්‍රිය සමතත්වයක් තියෙන්න ඕන. ඒ වගේම භාවනා කිරීමේ කුසල ඡන්දයක් තියෙන්න ඕන. මේ තව එකක් තියෙනවා මේ කාලේ මේ සමහරු ඔය එක එක්කෙනාගෙන් මේ ධ්‍යාන එහෙම ලබාගෙන ඔය හැමතැනම කියනවා මේ පළවෙනි එක තිබුණා දෙවෙනි එක තිබුණා තුන්වෙනි එක හතරවෙනි එක සමහරු හතරවෙනි ධ්‍යානෙන් ඇවිදිනවත් කියලා කියනවා කතා එනවා. දෙවෙනි ධානයේ ලබාගෙන මම දෙවෙනි එකෙන් තමයි ඇවිත්දී තුන්වෙනි එකෙන් හතරවෙනි එකෙන් ඇවිල්ලා එහෙම කරන්න බෑ ඒක. මේ ධාන සිත් එනකොට හතරවෙනි ධානෙන් ඇවිදින්න බෑ. ධානයේ හතරවෙනි ධානයේ ඒකග්ගතා හොඳ ප්‍රතිභාවයක් තියෙන්න ඕනේ. දැන් ඇවිදිනකොට තියෙන්නේ මේ කාය කාය විඤ්ඤාතිය පහළ වෙන ඒවානේ. ඉතින් එහෙම ඒව කරන්න බෑ ඔය මොකක් හරි ධානයක් කියලා වෙන එකක් ඔය මොකක් හරි මනෝමය ඔය සතරපටයක් ඔය පටලවාගෙන තියෙන්නේ. ධාන මේ එන්න විස්ක ධානවට නීවරණ ධර්මයන් විස්කම්බණය වෙන්න ඕනේ යට යන්න ඕනේ. යට ගිහිල්ලා හොඳට හිත ඒකකතාවයේ පත් කරගෙන හොඳ ඒකාරම්මණීක හිත එක අරමුණක ආනාපාන සතිය හෝ වේවා මෛත්‍රිය හෝ වේවා මොකක් හරි කසිනයක් හෝ එක අරමුණක හොඳට පවත්න්න පුළුවන් හෙල්ලෙන්නේ නැතුව අයින් වෙන්නේ නැතුව හොඳට පවත්න්න පුළුවන් ගති හදාගත්තාන් පස්සේ එතන තමයි තියෙන ධානයම තියෙනවා කරන්න පුළුවන් හැබැයි ඒක පාවිච්චි කරන පස්සේ නිවන් දක්ින්ට මහන්සි වෙන්න ඕන නැත්තම් එහෙම එතන මෙතනම ඉන්නවා ඉන්න වෙනවා තෙරුවන් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අර මේ ප්‍රතිවේක්ෂා කරනවා කියව තැන ස්වාමීන් වහන්සේ මේ ওই විශේෂයෙන්ම මේ බෝධාන සිත් ඒ වගේම ගෝත්‍ර භූසිත ප්‍රතිවේක්ෂා කරනවා කියන තැනදී ඒක ඇත්තටම චිත්ත වීතියකින්ම හට ගන්නවද ඒක වීතිවල හැටියක් දෙහිම හට ගන්න නැත්නම් හිතලා ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. මෙහෙම එකක් තියෙනවා ධර්ම ස්වභාවයක් හැටියට ධර්ම ස්වභාවයක් හැටියට ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා ඒ මේ මාර්ග මාර්ග සිත් පහළ වුණාට පස්සේ හැබැයි ඊට පස්සේ මෙනෙහි කරනවා නම් ඊට පස්සේ මෙනෙහි කරනවා නම් ඒකට පුරුදු කරලා දෙන්න ඕන. Taman ඕන කමින් කරන්න අර අර මේ තියෙනනේ සදා සමුදාගතේ ධම් සදා සමුදාගතේ ධම්මේ පච්චවෙක්කනේ පඤ්ඤා නෑ සදා සමුදාගතේ ධම්මේ පස්සනේ පඤ්ඤා පච්චවෙක්කේ ඥානං කියලා තියෙනනේ යම්කිසි අවස්ථාවකදී Taman අරමුණු කරා නම් ආවෝද කරගත්තා නම් ධර්මයක් ඒ ධර්මයේ සමුදාගත ධර්මයේ අවබෝධ කරගත්ත ධර්මයේ නැවත ආපසු හැරී බලන්නා වුණොත් ප්‍රතිවික්ෂා ඥානය කියලා තේසත්ත්‍ය ඥාන උඩ තියෙනවා. ඒක ධර්ම ස්වභාවයක් හැටියට දෙන එක තියෙනවා. ඒ වගේම අනිත් එක තමයි මේ පස්සේ මෙනෙහි කරන්න ඕන නම් ඒක හිතලා හිතලා මේ හිතලා හිතලා පුරුදු කරලා මතක් කරලා ගන්න ඕන. ධානවලත් එහෙමයි. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තවත් කාට හරි යමක් මතු කරගන්න තියෙනවද? ස්වාමීන් වහන්සේ මේ සතියේ ලබන සතියේ සඳුදා මේ ඉරිදා දවසේ ඉරිදා දවසේ මෙහි මෙහි වෙලාව වෙනස් කරනවා ස්වාමීන් වහන්සේ. ආ එහෙමද? නවසීලන්තේ කොහොමද දන්නේ ස්වාමීන් වහන්සේ? නවසීලන්තෙත් මම හිතන්නේ මොකක් හරි ඔය අපේල් මුල වෙනකොට වෙනස් වෙයි. එහෙම සභාවක් තමයි තියෙන්නේ. තාම නම් වෙනස් කරලා නැහැ. ආ හොඳයි ස්වාමීන් වහන්සේ. එමනම් අපි ලබන සතියේ සිඩ්නි වෙලාවෙන් රැයට හමු වෙන්න පුළුවන් නේද? හොඳයි මහත්තයා. මම හෙටනම් භාවනා වැඩසටහනකට යවෙනවා. ඊට පස්සේ අපි මේ බ්‍රාස්ත සින්දා බලමු මහත්තයා. හොඳයි. එමනම් ස්වාමීන් වහන්සේ බ්‍රාස්ත සින්දා සිඩ්නි වේලාවෙන් රෑ 8ට මම හිතන්නේ වෙනසක් තිබුණොත් අපි දන්නවන්න එහෙම නැත්නම් සිඩ්නි වේලාවෙන් රෑ 8ටම සියමු සාන්නාස් හොඳයි මහත්තයා හොඳයි සාන්නාස් එහෙනම් මම ඉතාමත්ම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට කෘතඥ වේ කෘතඥතා පූර්වක පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ කාල වේලාව නොබලා අප වෙනුවෙන් කරන මේ විශාල ධර්ම මෙහෙවර පිළිබඳව සවනට සිසිලස වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසෙත් සාකච්ඡාව සහ දේශනේ නිමාවටපත් කරන ලෙස සම්මාස පෙරවන් සරණයි. හොඳයි මාත්‍යන පෙරවන් සරණයි හැම දිනාටම මේ වෙලාවෙකින් අපි මේ සතියේට අවශ්‍ය සහ යොදාගෙන තිබිච්ච ධර්ම කරුණු ටික නැවත අපි ඉතින් මේ ආරම්භන ප්‍රතිහාරා ඉදිරිපත් කරන කතා කරා සාකච්ඡා කළා. දැන් මේ ඉස්සෙල්ලා කතා කරපු දේවල් නැවත නැවත නැවත නැවත හිතට ඇඳගෙන හොඳට බලබලා බලබලා භාවනානුසාරයෙන් යන විදියක් තමයි තියෙන්නේ. ඒක නිසා ඉක්මන් නොවේ අපි මේ විදිහට කරගෙන යමු. අදත් මේ ධර්මයේ ඇසීමෙන් මෙනෙහි කිරීමෙන් මා විශාල කුසල ශක්තියක් භාවනාමය කුසල ශක්තියක් උපදවා ගත්තා. ඉතින් මේ පින්වත් හැම දිනාට මේ සඳහා එයින් ලැබෙන අකුසලයේ කසර ශක්තිය ධර්මාභූතයේ පිණිස වේවා ඒ වගේම අපේ පින්වත් ලලිත් දලුවත් මහත්මයාටත් ඒ පවුලේ සෑම දෙනාටමත් අපේ ජයන්ත මහත්මයා ප්‍රශ්න ඇසුවේ මහත් මහත්මීන්ටත් ඒ සෑම මේ අසාගෙන සිටු සෑම දෙනාටම ධර්මාභූතයේ නිර්වාණාභූතයේ වේවා ඉදිරියේදී මේවා අහලා හිත සනසා ගන්නා වූ සෑම දිනාටමත් ඒ කාන්තෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා ඒ වගේම මේ ජීවිතයේ කිසිම දුකක් නැතුව පාරමී ජීවිත පාරමී ජීවිතයක් ගත කරන්න ලැබේවා කෙලවර බුදුරජාණන් වහන්සේලා පසේ බුදුමහරහතන් වහන්සේලා සාන්තයි හොඳයි සපයි කියලා අවබෝධ කරගත්ත නිවනින්ම සෑම දිනාටම නිවිසනසින්ට ලැබේවා ප්‍රමෛත්‍රින් ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරනවා සිරුවන් සරණයි සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලදීන යාලත්තං පස්තිතුම් වන්දි සංවරං පාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටි මුත්තර සීල දයාවන් සාදු පෙරවරි කරන්නේ සත්‍යමය සීල දනාටම ස්වාමීන් වහන්සේට Thank you.